දැන් ඒ සංවිධායක මහත්තුරුව මතක් කර සිටියා මේ පින්කාමේ මූලික දායකත්වයේ දැරීම සම්බන්ධව ධර්ම දේශනා අවසානයේදී අව ඒ පින්වතුන්ගේ පින් අනුමෝදනාව මතක් කර සිටිනවා. අපි අද දවසේ මේ වාසනාවන්ත පින්වතුන්ට මතක් කරලා දෙන්න අදහස් කරේ බුදුහාමුදුරුව දේශනා කරපු ඉතා වටිනා සූත්‍ර පාඨයක්. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයට. මේ දේවතා සංයුත්තේ මේ සූත්‍ර පාඨය නැත්නම් මේ සූත්‍රය අච්චරා සූත්‍රය කියලා හඳුන්වනවා. මෙය වර්තමානයේ මේ පින්වතුන්ට මේ ඕමාන් දේශයට ඇවිදිල්ලා මේ ಗುಣදහම් පුරනකොට ආරම්භයේදී මුහුණ දීමට සිදුවෙච්ච ඒ මානසික தත්ත්වයට ආසන්න භාවයක් මේ සූත්‍ර තුල දකින්න හම්බ වෙනවා. ඒ වගේම දැන් අද වෙනකොට මේ පින්වතුන් අපි දකින්නේ නම් ඊට වැඩිය වෙනස් මේ ආගමික මානසික தත්ත්වයක් තියෙන ආය විදිහට. නැවත ලංකාවට ගියාට පස්සේ නැවත වතාවක් මේ සූත්‍රයේ කියන ධර්ම කාරණා ගැන ඔයගොල්ලන්ට සැලකිලිමත් වෙන්න වේවි. එහෙම මේ සූත්‍රයෙන් වර්තමානයේ සෑහෙන ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මේ පින්වතුන් බැලුවොත් දැන් ලංකාවේ බෞද්ධ පරිසරයක ඉඳලා ඒ බෞද්ධ සමාජයේ කටයුතු කරමින් ඉඳලා මේ වගේ ආයත ප්‍රදේශයකට ඇවිදිලා ඒ බෞද්ධ ලක්ෂණ නැත්නම් සංස්කෘතික ගුණ නැති ස්ථානයකට ආවට පස්සේ මේ හැමෝටම මානසිකව වදයක් වෙන්න ඇති. කුමක්ද ඒ වදය? අපිට අපේ රටේ නම් කොයිතරම් දුරට මේ දානමාන ආදී පින්කම්. ඒ වගේම පූජා වැනි පින්කම්. සිල් සමාදන් වීම වැනි පින්කම්. කොච්චර පහසුවෙන් කරගන්න පුළුවන්ද? දැන් අපහසුයි නේද? කියන අදහස වර්තමානයේ නෙවෙයි ඔබලා මේ රටට ආපු මුල් වකවානුවේ තියෙන්න ඇති. දැන් මේ සූත්‍ර ධර්මයක් මේ අච්චරා කියන සූත්‍ර ධර්මේනොත් පෙන්눔 කරන්නේ බුදුහාමුදුරුවෝ එවැනි මානසික தත්ත්වයකට මුහුණ දුන් හාමුදුරු කෙනෙකුට දීප අවවාදය. හැබැයි ඔයගොල්ලන්ට වැඩිය මේ හාමුදුරුවෝ හුඟක් වෙනස්. මේ හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ධර්මයේ පිළිබඳව යම්කිසි විදිහක වටිනාකමක් තේරුම් අරන් ගිහි ගියත් අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා බුදුහාමුදුරුවෝ මේ සංසාර විමුක්තියට පෙන්වා වදාළ ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ පුහුණුවීම් සිදු කරගෙන ගියා. මේ පුහුණු වීම කරගෙන යනකොට මේ හාමුදුරුවෝ හොඳින් මේ භාවනාදී දේවල් කරනවා සීලය ගැන සැලකිලිමත් වෙනවා සමාධිය දියුණු කරගෙන මෙහෙම යනවා ඉස්සරහට යනකොට යම්කිසි අවස්ථාවක මේ පින්වතුන් සාමාන්‍ය ව්‍යවහාරයේ වචනයක් කියනවා ලංකාවේ නම් නින්දෙන් පිපුදුනා වගේ දිව්‍ය ලෝක යනවා. ඔන්න ඔහොම එකක් එයාට උනා. ඒ කියන්නේ මේ හාමුදුරුවෝ හාමුදුරුවෝ හිතුවක නැති අවස්ථාවක අපවත් වෙනවා. අපවත් වෙලා මේ හාමුදුරුවෝ උපදින්නේ දිව්‍ය ලෝකෙ. දැන් දිව්‍ය ලෝකයේ හාමුදුරුවෝ ඉපදුනාම මේ හාමුදුරුවෝ කල්පනා කරනවා මම මේ හීනයක් දැක්කයි. දැන් මුලින්ම හිතෙන්නේ හාමුදුරුව අපවත් වුණා කියලා හාමුදුරන්ට තේරෙන්නේ නැහැ. එච්චර මේ මරණය කියන එක මේ හාමුදුරන්ට දැනුන එකක් නෙමෙයි. දැනෙන්නේ නැතුව මැරුණා හරියට හීනයක් වගේ. දැන් හීනයක් දකින්නවා කියලා හාමුදුරුවෝ බලනවා. නමුත් උන්වහන්සේට පේන්නේ දිව්‍ය අප්සරාව පේනවා. Tamanට මැවිලා තියෙන විමානයක් දකින්නවා. නන්දන උයන නැමැති දෙවියන්ගේ ඒ දෙවියන්ට ආවේනික උයනක් දකින්න. දැන් ওই ටික තමයි අර හාමුදුරුව දැක්කේ. දැන් හාමුදුරුව කල්පනා කරනවා මට මේ හීනයක් තියෙනවා. දැන් කල්පනා කරලා බැලුවම ඒ වුණාට හීනයක් නෙමෙයි. ගැඹවීම දැන් ඉස්සර තිබිච්ච මහාන සිවුර ඒ වගේ සිවුරු පිරිකරත් නැහැ. මේක සැබෑ වෙලා. දැන් හාමුදුරුව කල්පනා කරනවා මිනිස්සෙක් මැරුණා දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. දැන් මටත් එහෙනම් සිදු වෙලා තියෙන්නේ මම නොදැනුවත්ව මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා නැවත ඉපදිලා. දැන් දෙවියන්ට තියෙනවා එහෙම පසුගිය ජීවිතය බැලීමේ හැකියාවක්. මිනිස්යන්ට එහෙම නෑ. දැන් අර දේවතාව දැන් හාමුදුරුවෝ නෙවෙයි දැන් දේවතාවෝ මේ దేవතාව කල්පනා කරනවා දැන් මටත් උනේ එහෙම දෙයක් තමයි කියලා යාගේ පසුගිය ජීවිතයේ දකින්න. දැකලා දැන් මේ අලුත් ජීවිතයේ ලැබුණ අර නන්දන උයන ඒ වගේම දිව්‍ය අප්සරාව ඒ වගේම දිව්‍ය විමානේ ගැන මේ හාමුදුරුවෝ හිතනවා වැරදි ඒ කියන්නේ මේ හාමුදුරුවෝ හිතන්නේ කල්පනා කරන්නේ මෙන්න මේ ආකාරයට දැන් මම මනුස්ස ලෝකයේ ඉඳලා ඒ මිනිස්සෙක් විදිහට ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා ඒ ධර්මයේ වටිනාකමක් තේරුම් අරගෙන පැවිදි වෙලා මේ සංසාර විමුක්තියක් සොයාගන්න කටයුතු කරා. ඒ කටයුතු කරාට මට දැන් ලැබිලා තියෙන්නේ සංසාර විමුක්තිය නෙමෙයි. ඒ වෙනුවට ලැබුණේ කුමක්ද? දිව්‍ය ලෝකයක දිව්‍ය සම්පත්. දැන් මේ හාමුදුරුවෝ මේ දේව සම්පත් සම්බන්ධව කනස්සල්ලෙන් කල්පනා කරනවා මට හැබෑටම මේ ලැබිලා තියෙන්නේ <clears throat> මේ දිව්‍ය සම්පත් තුනක් වර්ග තුනක් හාමුදුරුවෝ දකිනවා. මේ දේවල් මහා හානි දැන් සංසාර විමුක්තියට ගැලපෙනේවා නෙමෙයි. නිවන් දකින්න මට බාධකයක් දැන් ඇවිදින් තියෙනවා. ඒ බාධකය දැන් හාමුදුරුව ගොනු කරනවා කරුණු අනුව. උන්වහන්සේගේ අදහස ගාතාවකට ගන්නවා. සරල අදහස. ඒ ගාතාව තමයි අච්චරා ඝන සංගුට්ටා පිසාච්ච ඝන සේවිතා. වනන්තම් මෝහං නාම කතං යාත්‍රා භවිස්සති. එමෙහෙම ඒ හාමුදුරුවන්ට ඒ දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා දැකපු අර අප්සරාවෝ ඒ වගේම දිව්‍ය විමානය එතනින් ගියාම නන්දන උයන පිළිබඳ ඒ හාමුදුරුවන්ගේ අදහස. ඒ දැකපු අප්සරාවෝ ලැබිච්ච මේ සම්පතක් ඒ අප්සරාව ගැන හාමුදුරුව කල්පනා කරන්නේ මට මේ අප්සරාව නෙවෙයි ලැබිලා තියෙන්නේ අච්චරා ඝන සංගුට්ටා මේ අප්සරාව ටික අච්චරා ගණ සංගුත්තා හරියට පිසාච ගණ සේවිත. දැන් ඇත්තටම මේ දිව්‍ය අප්සරාව හාමුදුරුවෝ දකින්නේ පෙරේතයෝ පිසාච ගණ සේවිත. ඒ වගේම හාමුදුරුවන්ගේ මේ පුණ්‍ය මහිමයෙන් ලැබෙන නන්දන උයන හාමුදුරුවෝ දකින්නේ දැන් වනන්තම් මෝහන් නාම එන මම්මුලා කරන දරුණු වනාන්තරයක් වගේ. ඒ හඳුරන්නේ දැක්ම. දැන් මේ දැක්ම මෙහෙම හදාගෙන දැන් මොකද කරන්නේ? දැන් මට සංසාර විමුක්තියක් ගන්න හම්බෙන්නේ නැහැ. මේ පිසාචියෝ ටිකයි මේ මම්මුලා කරන උයනයි හින්දා. දැන් මේකට විසඳුමක් හොයාගන්න. දැන් ඒ దేవතාව කල්පනා කරනවා මං විසඳුමක් ගැන තනියෙන් හිතන්න ඕනේ තාම බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකේ වැඩ ඉන්නේ. දැන් බුදුහාමුදුරන් උපදේශ අරගෙන තමයි මේ හාමුදුරුවෝ පැවිදි වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ළඟට යන්න ඕනේ මම මේ පණිවිඩය කියන්න ඕනේ කියලා තීරණයක් ගන්න. තීරණයක් අරගෙන බුදුහාමුදුරුවෝ ළඟට යනවා. ගිහිලා තමන් වහන්සේට දැන් ආපු අදහස් ටික ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවෝ. ඒ ප්‍රකාශ කරලා ඒකේ ප්‍රකාශ වෙච්චි අදහසේ සාරාංශය තමයි අර අච්චරා ගණ සංගුට්ටා පිසාච ගණ සේවිතා වනන්තම් මොහන්නාම කතං යාත්‍රා භවිෂ්‍යති කියන ගාථාව. මේ දේවතාවා බුදුහාමුදුරුවන්ට ඉදිරිපත් කරනවා තමන් දැනට ලබාගෙන තියෙන මෙන්න මේ සම්පත්තික බුදුහාමුදුරනේ මට පේන්නේ මේ දිව්‍ය අප්සරාව ටිකක් ලැබිලා තියෙන ඒගොල්ලෝ මට පේන්නේ පෙරේතය වගේ. ඒ වගේම මම කැමති නැති මේ නන්දන වෙනස් ලැබිලා තියෙනවා මං හිතන්නේ මේ සංසාර විමුක්තිය නෙමෙයි මේකෙන් මට ලැබෙන්නේ. මේ උයනේ අතරමං කරන මම්මුලා වෙන මහා දරුණු කැලයක් වගේ මට තේරෙන්නේ. දැන් එහෙම කියලා බුදුහාමරා ඉල්ලීමක් කරනවා කතං යාත්‍රා භවිස්සති. කොහොමද බුදුහාමුදුරනේ මම මේකෙන් පැනලා යන්නේ කියන එක තමයි මේ අහන්නේ. කත යාත්‍රා භවිස්සති. කොහොමද පැනලා යන්නේ? දැන් මං මේ දේ මේ අදහස කිව්වේ ඔයගොල්ලන්ටත් මේ රටට ආපු හැටිය ඔය වගේ එකක් වෙන්න ඇති. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දිව්‍ය අප්සරාව ලැබුණා කියන එකවත් නන්දන උයනක් ලැබුණා කියන එකවත් නෙමෙයි මම මේ කියන්නේ. ඒවා දිව්‍ය ලෝකේ තියෙන ඒවානේ. මොකද්ද උනේ? ඔයගොල්ලොත් හිතුවා ලංකාවේ හිටියානම් අපිට කොච්චර පින්දහම් කරගන්න පහසුකම් තියද? දැන් මෙහි මොකවත් නෑනේ. කොහොමද අපි මේ ඉස්සරහට මේ ධර්මයේ ඉස්සරහට යන්නේ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි අනුව ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතුන් නැද්ද ඔයගොල්ලන්ට මෙහෙට ආපු දවස්වල? එහෙම හිතුණා නේද? ඒකම හිතෙනවා. දැන් ඔයගොල්ලන්ට හිතෙනවා ලංකාවට ගියාම අනේ ඊට මෙහි හිටියානම් ඊට වැඩිය ගුණධම් රකින්න පුළුවන් කියලා. දැන් ලංකාවේ තත්ත්වය ඒක තමයි. දැන් ඔයගොල්ලන්ට මේකේ ඔයගොල්ලන්ගේම නෑදෑයෝ ඉන්නවා සමහර විට මෙච්චර දුරට මේ ධර්මානුකූලව මේ විදිහට හිතලා මතලා වැඩ කරන්න වෙලාවක් නැහැ. තේරුණා නේද? එතකොට දැන් ඔයගොල්ලෝ ලංකාවට ගියාම ගෙදර ඉන්න ටික පිසාචි වගේ පේන්න පටන් ගන්නවා. තේරුණා නේද? ඒ කරන වැඩ කටයුතු එහෙම වෙන්නේ. දැන් බලන්න මේකේ වටිනා දේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්නේ විසඳන විදිය. මේකයි අපි ඉගෙන ගන්න ඕනේ. දැන් හාමුදුරුවෝගේ ප්‍රශ්නේ නේ මේ මුණින් මං කිව්වේ අච්චරා ගන්න සංගුට්ටා පිසාච ගන්න චේතා වනන්තම් මෝහන්නාම කතං යාත්‍රා භවිෂ්‍යති. දැන් කතන් යාත්‍රාව අවිස්සති කියන්නේ ඇත්තටම කෙටියෙන් ගත්තොත් සිංහලෙන් කොහොමද බුදුහාමුදුරනේ මම මේකෙන් පැනලා යන්නේ කියන එක තමයි මේ අවසාන අදහස. දැන් බුදුහාමුදුරෝ දෙන පිළිතුරයි අපිට වැදගත්. මේකයි අපේ ධර්මය. තේරුණා නේද? මේ ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ විසඳුමක් දෙනවා. ඒ විසඳුම තමයි මං මුලින්ම අර ගාතාවක් විදිහට දේශනා කරේ. දැන් බුදුහාමුදුරුව අහා දේශනා කරන්නේ අර දැන් దేవතාව වෙච්ච దేవතාව අහන්නේ කොහොමද පැනල යන්නේ කියලානේ පැනල යන්න නම් දැන් මොකක් හරි මේකේ එපා වීමක් තියෙනවනේ දැන් බුදුහාමුදුරුව පටන් ගන්න මේ ප්‍රශ්නේ විසඳන්න මේ විදිහටයි උජුකෝ නාම සෝමග්ගෝ මේ පැනල යන මාර්ගය හරි ඉරිජුයි ඍජුයි. මේක අමාරු දෙයක් නෙවෙයි කියන අදහස දෙන්න. උජු කෝණාම සෝමංගෝ. හරිම ලේසි ඍජුයි මේ පැරල යන ක්‍රමය. උජු කෝණාම සෝමග්ගෝ අභයා නාම සාදිසා. කොහාට පැනලා යන්නද? අභයා නාම සාදිසා. අභය කියන්නේ නිවන. නිවනට පැනලා යන මාර්ගය හරිම ඍජුයි. කාටද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර దేవතාවෝ පිසාචිය විදිහට සලකපු මේ මේ මේ අප්සරාවෝ පිසාචිය විදිහට සලකපු దేవතාවෝ උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා හරිම ඍජුයි නිවන දක්වා පැනලා යන ක්‍රමය ඕක තමයි සරල අදහස දැන් ඔන්න ඒ ක්‍රමය කියා දෙනවා දැන් පැනලා යන්න තියෙන්න ඕනේ දැන් ඔයගොල්ලෝ නම් මෙහි ඉඳලා කොහෙට හරි පැනලා යන්න නම් එක්ක ගුවන් යානයක යනවා දැන් නැත්නම් වාහනයක පැනලා යන්න ඕන මොකක් හරි වාහනයක් එතන දැන් අර හාමුදුරුවෝයින් බුදුහාමුදුරන් කාලේ තිබිච්ච ලොකුම වාහනේ මොකද්ද? ඕ කරත්ති. අස්ව කරත්ති. වේගවත් වාහනේ අස්ව කරත්තියයි. දැන් බුදුහාමුදුරුවෝ අර හාමුදුරුවන්ට කියා දෙනවා මේ අභයානාම නැත්නම් නිවනට පැනලා යන කරත්තයක් ගැන හඳුන්වලා දෙයි. හැබැයි වේගවත් කරත්තයක්. මේ කරත්තේ හැටි අපි ඉගෙන ගන්න ඕනේ. හැටි බුදුහාමුදුරුව මේ ධාතාව තුල මේ දේශනාව තුල පෙන්වනවා. උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා. හරිම පහසුයි පැනලා යන්නේක නිවන් නිවන පැත්තට. ඒ පැනලයන්ට රථයක් තියෙන රතෝ අකුජනෝ නාම ඔන්න බලන්න බුදුහාමුදුරු දේශනා කරන විදිය මේ නිවන කරා පැනලයන්ට සුදුසු රථයක් තියෙනවා ඒකේ නම අකුජනයි දැන් බලන්න රතෝ අකුජනෝ නාම මේකට වේගයෙන් නිවන පැත්තට පැනලා යන්න ඕන කෙනෙකුට රථයක් තියෙනවා ඒ රථයේ නම අකුජනය අකුජන කියන්නේ කුමක්ද කියලා හොයන්න. අකුජන කියන pāli වචනේ තේරුම වෙනස් නොවන කියන එක. දැන් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මීට අවුරුදු 2600කට පෙර නිවන් කරා පැනල යන්න රතයක් තියෙනවා. ඒ රතය හැමදාටම වෙනස් නොවන නමකින් යුක්තයි. ඒ නම අකුජන. මේ රතේ වෙනස් වෙන්නේ නැති රතයක් කියන නමින් තමයි හඳුන්වන්නේ. රතේ නම වෙනස් වෙන්නේ. දැන් පැටලෙන්න පුළුවන්. රතේ නම වෙනස් වෙන්නේ නැහැ කියනකොට අපිට හිතෙන්නේ නමක් දීලා තියෙනවා රතේට කාර් එක කියලා ඕක වෙනස් වෙන්නේ නැතුව නෙවෙයි. ඒ බුදුහාමුදුරුව පෙන්වන අකුජන රතේ මේ බුදුහාමුදුරුව නිවනට යන්න දෙන රතේ නම වෙනස් වෙන්නේ. ඒකේ නමම වෙනස් වෙන්නේ. තේරුණා නේද? ඒකයි අකුජන කියන தත්ත්වය. දැන් එහෙම රතෝ අකුජන නාම ඊට පස්සේ මේ රතේ හැටි කියනවා. රතෝ අකුජනෝ නාම ධම්ම චක්කේ සංයුතෝ. මේ රතේ හැදිලා තියෙන්නේ ධම්ම චක්කය කියන දහම් චක්‍ර දෙකකින්. දැන් කරත්තේ හැදිච්ච විදිහ මේ අකුජන නැමැති රතය රෝධ දෙකක් තියෙනවා ඒ රෝධ දෙක ධම්මචක්ක දෙක තේරුණා නේද එතකොට ඊගාවට පෙන්නනවා ධම්මචක්කෝ සංයුතෝ හිරි තස්ස අපාලම්බා මේ රතේ ඉඳගන්නේ සීට් එක වාඩි වෙලා යන්නේ අපි වාහනවල භාවිත කරන සීට් එකක් ඉඳගන්න ඒ ආසනයේ නම හිරි ඔත්තප්ප දෙකක් මේ රතේ හැදෙන විදිහ මේ කියන්නේ. හිරිය හා උත්තප්පේ. හිරි කියන්නේ පවට ලැජ්ජාව හා පවට බය. දැන් මේ රතේ අංග දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නවා. එකක් තමයි මේ අකුජන රතේ රෝධ දෙක ධම්මචක්ක දෙක. ඒ රතේ ආසනයේ සීට් එක හිරි ඔත්තප්ප දෙක. පවට ලැජ්ජාවයි පවට බයයි කියන දෙකෙන් තමයි මේ සීට් එක හැදෙන්නේ. ඉරිතස්ස අපාලම්බා සතත්ස පරිවාරණ. මේ රතේ වහලේ හා ආවරණය. දැන් අපි වාහනයක යනකොට වහලයක් තියෙනවා වටේට ආවරණයක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ අකුජන රතේත් වහලේ හා ආවරණය සතස්ස සතස්ස කියන්නේ සම්මා සති. මහලේ හා ආවරණය සම්මා සතිය. සතස්ස පරිවාරණ. ඒ වගේම ඊගාවට කියන ධම්මාහං සාරති භූමිය. මේ රතය නිවන නැමැති ධර්මය සයම භූමිය කරා ඇදගෙන යනවා. කවුද? ධම්මහාසාරති භූමිය සම්මා දිට්ඨි පුරේ ජවන්. මේක ඇදගෙන යන අස්වැය සම්මා දිට්ඨිය. දැන් බලන්න මේ අංග ටික ආය හදාගන්න මේකයි වැදගත්. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා අර හාමුදුරන් හරිම ලේසි නිවන කරවල පැන යන්න නිවනට පැනලා යන්න. ඒකට තියෙනවා බුදුහාමුදුරුව නිස්පාදනය කරපු රතය. ඒ රතේ නම අකුජනයි. ඒ රතේ හැදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැන් රතේ හදාගන්න විදිහ අර හාමුදුරන්ට කියා ඒ රතේ රෝද දෙක තමයි ධම්මචක්ක දෙක. ඒ වගේම මේ රතේ වාඩි වෙන සීට් එක තමයි හිරි ඔත්තප්ප දෙක. පවට ලැජ්ජාව හා පවට බය. මේ රතයේ වහලය හා ආවරණය තමයි සම්මා සතිය. මේ රටේ ඇදගෙන යන අජානීය ආශ්‍රය තමයි සම්මා දිට්ඨිය. ඒකෝර මෙන්න මේ ගුණ ටික හැදුනොත් මේ වෙනස් වෙන්නේ නැති රටේ ඕනම කෙනෙක් ගමන් කරන්නේ කොහෙටද? නිවන කරා. තේරුණානේ? දැන් මේ බින්වතුන්ටත් මේකේ අවසානයේ බුදුහාමුදුරුවෝ තනක් දීලා තියෙනවා. මේ ගාතාවක් දේශනා කරලා අර හාමුදුරන්ට කියනවා ඔය හාමුදුරුව හිතුවට දැන් ඔය අප්සරාවෝ පිසාචය වගේ සැලකුවා කියලා වැඩක් නැහැ. නන්දන උයන මෝහයට පත් වෙන තැනක් කියලා හිතුවට වැඩක් නැහැ. අර manuss ලෝකයේ සිදු කරපු සීල සමාධි ප්‍රඥා ටික වඩන්න කියලා මේ කියන්නේ. තේරුණා නේද? මේක ඉස්සර කරපු දෙයම දැනුච්චරන්න මේකමයි නිවනට යන මාර්ගයේ රතේ. ඒ අවසානයේ තව ගාතාවක් දීලා තියෙනවා මේ සූත්‍රයේ යස්ස ඒසා දිසා යානා ස්ත්‍රියා පුරිසස්සවා සචේතේන යානේන නිබ්බානස්සේව සම්තිකේ මේක దేవතාවට විතරක් පොදු නෑ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මේ අකුජන නැමැති කතිය හදාගත්තොත් යසේසා දිසායාන මේ විදිහේ රතයක් හදාගත්තොත් එයත් යන්නේ කොහෙටද නිවනටමයි එහෙනම් දැන් අද මේ ධර්මයක් විදිහට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ තම තමන් කොහොමද මේ බුදුහාමුදුරෝ දේශනා කරපු අකුජන නැමැති රතය හදාගන්නේ ඒක හදාගන්න ඕනේ තමන්ම මේ හදාගත්තොත් මේ රතය යන්නේ කොහෙටද? නිවන කරාමයි. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපිට මේ රතේ අංග කීයක් දැනට තියද? නැත්නම් මේ අකුජන රතේට අපි අද කරන්නේ මොකද්ද? කියලා බලන්න. තේරුණා නේද? මෙන්න මේ ධර්මානුකූලව ඔයගොල්ලෝ හිතලා බැලුවොත් මේ අකුජන රතේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගත්ත හැකි. නැත්නම් මොකවම මේ රතේ අංග ළඟ නැත්නම් ඒක ආයෙ අලුතෙන්ම සකස් කරගන්න පුළුවන්. මේක මොකද කොහෙවත් කඩෙන් ගන්න එකක් නෙවෙයි. මනස් රතයක්. මනසේ හැදෙන. දැන් මේ රතේ අම්මා කෙනෙකුට දුවට පුතාට දෙන්න පුළුවන් රතයක් නෙවෙයි තෑගි දෙන්න බෑ. දරුවන්ට දෙමාපියන්ට තෑගි දෙන්න බෑ. මේ අකුජන කියන රටේ හදන්න ඕනේ තම තමන් තනියි. දැන් ඔයගොල්ලන්ට කොයිතරම් මේ අකුජන රටේ ඒ බුදුහාමුදුරන්ට ඕන අංග තියද කියලා බලන්න වෙනවා. කියා මොන වගේ අංගද තියෙන්නේ. දැන් බුදුහාමුදුර දේශනා කරන්නේ මුලින්ම මේ රටේ රෝධ දෙක කුමක්ද? ඔව් ඔව් ධර්ම චක්‍ර දෙක ඒ කියන්නේ ධර්ම චක්‍රය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි කම්මස්ස කතා සම්මා දිට්ඨි මේකේ අදහගම ගා පින් පව් අදහන නුවණ දැන් මේ අකුජන රතයක් ඔයගොල්ලන්ට හදලා සම්පූර්ණ කරගන්න ඕන නම් මේ මොහොතේ පුළුවන් මොනවද දැනගන්න ඕනේ මේ රතේ අංග ටික අදා ගන්න ඕනේ තමන් තුල එතකොට මේ අංග වලින් පළවෙනි අංගය තමයි කරත්තේ රෝධ දෙක හදා ගන්න ඕනේ එහෙනම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ රෝධ දෙක කියන්නේ මොකක්ද රෝධ දෙක කියන්නේ කම්මස්ස කතා සම්මා දිට්ඨියයි. ඔගේ pāli වචනයන්නේ. ඔගේ සිංහල අර්ථය ගත්තාම පින්පව් ඇදහිීමේ නුවණ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට මේ සැබෑවින්ම මේ අපුජන රතේ රෝද දෙක දුන්නේ දෙමව්පියෝ. තමන්ගේ දෙමව්පියෝ ලබා දීලා හමාරයි. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බෞද්ධ පරිසරය තුලින් අම්මා තාත්තා පින් පව් දෙක කියා දුන්නා. එතකොට මොකද්ද මේ අකුජන රතේ අපිට උරුමයෙන් ලැබිලා තියෙනවා රෝද දෙක. රටේ කෑලි ප්‍රධාන කෑලි දෙකක් හම්බෙලා තියෙනවා උරුමේ. දැන් ඒ උරුමෙන් ලැබිච්ච එක ඔයගොල්ලන්ට ඒකේ වටිනාකම තේරුණා මෙහෙට ආවට පස්සේ. ඇත්තද බලන්න. එහෙදි ලංකාවේදී ඒ වටිනාකම තේරුන්නේ නැහැ. තේරුණානේ? දැන් අම්මා තාත්තා උරුම කරලා දුන්නා අපිට මේ අකුජන රතේ රෝධ දෙක. මොකද්ද රෝධ දෙක කියන්නේ? පින්පව් ඇදහිීමේ නුවණ. පිනක් තියනවා, පවක් තියනවා, හොඳක් තියනවා, නරකක් තියනවා දැන් මේ මේ වගේ ප්‍රදේශයක ආපුවාම මේ වගේ රටකට ආපුවාම ඔයගොල්ලන්ට ඒකේ වටිනාකම තේරුණා. දැන් එහෙනම් රෝධ දෙක තියෙනවා. දැන් රෝධ දෙක තිබුණා කියලා මුළු රටේ හැදෙන්නේ නැහැ නේ. රෝද දෙක කියන්නේ රතේ කෑලි දෙකයි. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ අකුජන රතේ නිෂ්පාදනය වෙන්න නම් දෙවණු ඕනේ තව කොටසක්. මොකද්ද? හිරි තස්ස අපාලම්බ. මේ රතේ සීට් එක හදාගන්න ඕනේ ඊගාවට. රෝද දෙක තියෙනවා උරුමෙන් උප්පත්තියෙන් ලැබිලා ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ මහන්සියෙන් කරගන්න ඕනේ මොකද්ද? රතේ සීට් එක හදාගන්න. වාඩි වෙන ආසනය හදාගන්න. දැන් වාහන මේ වාඩි වෙන ආසනය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කුමක්ද? ඔව් හිරි ඔත්තක්. ඒ කියන්නේ පවට ලැජ්ජාව, පවට බය. ඔයගොල්ලන්ගේ ඔය කියන ගුණය තියෙද? තමන්ගේම බලන්න තියනවා නම් අකුජන රතේ අංග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රෝධ දෙක ලැබුණා ලංකාවේදීම මෙහෙදි තමයි අනිත් ටික ලබා ගන්න. තේරුණානේ? මෙහෙදි හැදුනා නම් තියනවා නම් මේ ಗುಣ පුරුදු වෙලා පවට ලැජ්ජාව හා පවට බය. ඒක තියෙන හින්දා තමයි මේවා මේ පින්කම් වලට මෙහෙම සහභාගී වෙලා උනන්දුවෙන් කරන්නේ. ඒකක් තියනවා කියලා අපිට නම් පේනවා. තේරුණා නේද? එහෙනම් කරත්තේ දැන් සීට් එකක් හරි. ඉඳගන්න තැනකුත් මේ කරත්තේ තියෙනවා. මොන කරත්තේද? නිවන් කරා යන අකුජන රතේ. කාගේද මේ රතේ? බුදුහාමුදුරන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ රතේ නිවන කරා යන්නේ ඉතිරි කෑලි ටික හරියනකම්. දැනට අපි ළඟ තියෙනවා රෝද දෙක තියෙනවා ඉඳගන්න සීට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඉඳගෙනක් ඉන්නේ. දැන් හැබැයි රතේ යන්නේ යන්න නම් මේ රතය අකුජන රතය බුදුහාමුදුරන්ගේ රතේ වහලෙ ගැහුවේ නැත්නම් යන්නේ. තේරුණානේ? දැන් රෝද දෙක තිබුණා සීට් එක තිබුණා ඔයගොල්ලෝ ඉඳගත්තට වහලෙ නැත්නම් ගමන් කරන රතයක් නෙමෙයි මේක. එතකොට වහලෙ නැත්නම් පරිවාරය වහලෙයි ආවරණයයි ධර්මයෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ කුමක්ද? සතස්ස පරිවාරණ සම්මා සතිය තියෙන්න ඕන. දන්නව වහලෙන්. දැන් ඔයගොල්ලෝ දන්නවා වහලේ නැති වාහන තියෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ මොකද්ද ඒ වාහනේට කියන නම? දැන් මෙහෙත් ඇති ඔය ඈත යනකොට භාවිතා කරනවා. වහලේ නැති වාහන වල යන්න ඔයගොල්ලෝ කැමතියි. වහලයක් නැති වාහනයට නමක් කියනවා. වහලයක් නැති වාහනයක යනකොට කියනවා අපි ඉංග්‍රීසි නම. කොහේ යනවා කියලාද කියන්නේ? සපාරි යනවා. එහෙම නේද කියන්නේ? දැන් අපිට වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ අහුජන රතේ අම්මා තාත්තා දුන්න රෝද දෙක ඔයගොල්ලෝ හදාගත්ත සීට් එක නැග්ගා සපාරියන්ට එයි වහල් නැතුව යනවා යන ගමන මොකද්ද? සපාරි. එතකොට සපාරි ගිය යනකොට එක තැන කරකෙන්නේ මේ වාහන. මේ රති. තේරුණා නේද? අදින්නේ මේකේ සම්මාදිට්ඨිය නැමැති අජානීය අස්වැය නෙමේ පෝණිය. සපාරි යනකොට අදින්නේ. උන්ට අදින්න බෑ. නිවන කරා දුවන්න බෑ. සම්මාදිට්ඨි පුරේ ජවන් වෙන්නේ නැහැ. පෝණිය ආදී ඉන්නේ ඒක. ඔයගොල්ලෝ අහලා නැති වාහනේ නැගලා ලෝකෙ වටේ සපාරියක්. ඕක තමයි දැන් අපිට දැන් තියෙනකම්. තේරුණාද? මේ සපාරිය නවත්තන්න තියෙන්නේ මොකද්ද? ධර්මයෙන් අපි හොයන්න ඕනේ වහලේ ගහ ගන්න ඕනේ. මේ ආකුජන රතේ වහලේ හදාගන්න. වහලේ හදන්නේ කොහොමද? මොකද්ද කරන්න ඕන? වහලේ හදන්න බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ වහලේ හැදෙන්නේ සතස්ස සම්මා සතියට. දැන් සම්මා සතිය පිහිටපු නැති වෙලාවක ඔය කරත්තේ රෝද දෙක තිබිලා සීට් තිබුණට වැඩක් නැහැ. පාඩු වෙලා සපාරියක්. ඒ කොච්චර දුරට සපාරි යනවද කිව්වොත් මේ මොහොතේ අපි දෙගොල්ල කරන්නේ සපාරි යනවා. දැන් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ අකුජන රතේ නැගලා සපාරියක යනවා. කවුද? මුගා කට්ටිය. එක්කෙනෙක් මම අනිත් එක උදේ. එහෙනම් මේක තමයි සපාරිය අකුජන රති. තේරුම් ගන්න එකයි මේකේ වැදගත්. එහෙනම් මොකද්ද මේ කියන සපාරි යන්න නැතු වෙන්න නම් වහලේ හදාගන්න තේරුණා නේද? කකුජන රතේ වහලේ හැදෙන්න ඕනේ සපාරියේ නවතින්න. වහලේ හැදෙන ක්‍රම එකමයි තියෙන්නේ. සම්මා සතියට යන්න. දැන් උදේ දව වරුවේ ඔයගොල්ලන්ට පැහැදිලි කරපු ධර්මයක තව කොටසක් මේ කියන්නේ. මොකද උදේ වරුවේ හිටිය ඇයට ඒක තේරෙනවා ඇති මම මේ කියන කතාවේ අර්ථයක් තියෙනවා කියලා අනික් අයන හිතේ අපි මේ මෙච්චර මහන්සියලා බලන්නකො බණ අහන්න ආව ආම්දුරු බණිනවා සපාරි යනවා කියලා. කියලා ගෙදර යන්නේ කනක් තල්ලේ. නෑ එහෙම නෙවෙයි යන්න ඕනේ. අපි බණ අහනවා කියන්නේ අපේ වැරදි හදාගන්න කරන දෙයයි. තේරෙනව නේද? දැන් අපිට මේ අකුජන රතයක් හම්බ වෙලා තියෙනවා. මේ රතේ තියෙන අඩුපාඩු ටිකක් ඒක හදන්න ඉගෙන ගන්න වෙනවා. හදන්න ඉගෙන ගන්න නම් මේ සපාරේ ස්වરૂපයක් වෙන්නේ වහලේ හැදුනමනේ. වහලේ කියන්නේ අපි මොහොතක් හරි සතර සතිපට්ඨානේ හිටියොත් විතරයි මේක වහලේ හැදෙන්නේ. තේරුණානේ? ඔයගොල්ලෝ මොහොතක් හරි සතර සතිපට්ඨානයට ගියොත් යන්න නිකම් බෑනේ දැන් ඉස්සෙල්ලා තියෙන්න ඕනේ මොනවද? අර රතේ අකුජන රතේ රෝද දෙක තියෙන්න ඕනේ. ඒක තියනවාද? ගැටලුවක් නැහැ මං කියනවා ඔයගොල්ලන්ට තියනවා. ඊළඟට ඕනේ රටේ සීට් එක. ඒකක් තියෙනවා. ඒකේ තේරුම මොකද්ද? පවට ලැජ්ජාව, පවට බය තියෙන හින්දාමයි මේ වගේ පින්කම් වල මෙවැනි මේ වගේ රටක ඇවිදින් මෙච්චර ඕනකමින් උනන්දුවෙන් බොහෝ දුෂ්කර ඈත ඉඳලා ඇවිදින්න අද මේ විවිධ පින්කම් වලට සහභාගී වෙන්නේ. ඒ පවට ලැජ්ජාව, පවට බය තියෙන හින්දා. සීට් එක තියෙනවා. දැන් ඊටු ටික හදන්න. දැන් ඔය වගේම අපි ඉගෙන ගන්න ඕනේ දවසකට විනාඩි 10 ගානේවත් මේ රටේ වහලේ හදන්න. දැන් වහලේ හදනකොට මෙහෙම ප්‍රශ්න එනවා. දැන් මේ බණ ඉගෙනගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඇත්ත තමයි දැන් අපේ මේ අපුජන රටේ වහලේ විතරයි අඩු. අනිත් ටික තියෙනවා. වහලේ හැදුවොත් ඔයගොල්ලන්ට මේ රටේ සම්මා දිට්ඨිය පුර මුලට ඇවිදilla නිවන කරා ඇදගෙන යාවි. හදා ගන්න ඕනේ වහලි. නමුත් ඔය ගැන වහලි හදන්න කතා කරලා හිතුවොත් මෙන්න මෙවැනි අදහස් දෙන අය ලංකාවේ හැම රටේ ලෝකේ ඉන්නවා. මම ඒක තේරුම් ගන්න සරලව කියන්නම් දෙයක්. පෙලක් අය හිතනවා මේ වහලෙනේ හදාගන්න බැරි මේ වහලේ හදන්න බාස් කෙනෙක් එපෑ. මේ රටේ අඩු මොකද්ද? වහලි. බාස් කෙනෙක් ඕන. එතකොට දැන් ලංකාව පුරා අපි යනවා රට පුරා යනවා බාස්ලා හොයන්න. මොන වගේ බාස් කෙනෙක්ද? බුදුහාමුදුරන්ගේ අකුජන රතේ වහලේ හදාගන්න. වහලේ හදුව අපි ගොඩනේ. නේද? වහලේ හදුව හැටියේ මේ රතේ යන්නේ කොහෙටද? නිවන කරා. ඊට පස්සේ අර හෝනිය මාරු වෙනවා අස්වැයෙකුට. තේරුණා නේද? සම්මාදිට්ඨි පුරේජවක්. දැන් වහලේ හැදුවොත් ප්‍රශ්නේ විසඳෙනවා කියලා ඔයගොල්ලන්ටත් තේරෙනවා. ඔයගොල්ලෝ මහන්සි වෙලා වහලේ හදන්න බාස් කෙනෙක් හොයනවා. ඔයගොල්ලන්ට සමහර තැන්වලදී මේ වගේ උපදෙස් ලැබෙයි. දැන් මේ වහලේ හදන්න මේ මනුස්ස ලෝකයේ බාස්නා නැහැ. තේරුණානේ? මනුස්ස ලෝකයේ බාස්ලා නැහැ. ඒ කට්ටිය ඒ බාස් પરම්පරාව ඉවරයි. මොන බාස් પરම්පරාවද? මේ බුදුහාමුදුරන්ගේ අකුජන රතේ වාහලි හදන බාස් પરම්පරාව. මනුස්ස ලෝකයෙන් තුරන් වෙලා. මේ වහලේ හදා ගන්න පුළුවන් තව ටිකක් පින් කරලා හොඳ බාස්ලා ඕන තරම් ඉන්නවා තුසිත දිව්‍ය ලෝකේ. අන්න එතෙන්ට යන්න වහලෙදී. තේරුණා නේද? මේ එක උපදේශක් ඔයගොල්ලන්ට මේ වහලේ හදන්න ගියොත් අපේ සමාජයෙන් ලැබෙන. ඒක සිංහල හරි වෙන රටක හරි මනුස්ස බාස් කෙනෙක් හොයාගන්න බෑ. මේ අකුජන රතේ වහලේ හදන්න හොඳ බාස්ලා ඉන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. ඒගොල්ලෝ දන්නවා හරියට මේ වහලේ හදන්න. හැදුවොත් ඔයගොල්ලන්ට නිවන කරා ගිය හැකි. මෙහෙම අදහස් පළත් වෙනවා. තව එක එක ඒවා තියෙනවා. නෑ ඔයගොල්ලන්ට හුඟක් යෝජනා කරනවා වහලේ ඕනේ අපි වගේ එන්නේ වහලේ නැතුව මේ සපාරියන්න. අපි මේ අකුජන රතේ සපාරි යනවා ඔයගොල්ලන්ට ඇයි බැරි මොක නිකන් ගෙදර තියාගෙන ඉන්නේ මොකටද තේරුණානේ එහෙනම් අකුජන රතේ සපාරි යනවා කියන්නේ මොකද්ද අපිට තියෙනවා අම්මා තාත්තගෙන් ලැබිච්ච පින්පව් අධහැීමේ නුවණ. ඒක දෙමව්පිය දායාද කරලා තියෙනවා. කර්මය කර්මඵලය අධහනවා. ඊළඟට අපි පවට ලැජ්ජාව හා පවට බය ක්‍රියාත්මක කරනවා. හිරි ඔත්තප්ප දෙක තියෙනවා. ওই දෙක තියාගෙන අපි සපාරේ යනවා කියන්නේ ආමිෂයට රටපුරා දුවන. මේ ආමිෂය තමයි සපාරිය. තේරුණා නේද? වරද්දලා තේරුම් ගන්න එපා. මේ සෆාරි යනවා කියන්නේ ආමිෂයට දුවන එක. ආමිෂේ නවත්තන්න කියන එක එහෙම නෙමෙයි මේ කියන්නේ. වරද්දලා තේරුම් ගන්න එපා. වැරද්ද හදන්නයි මේ කියන්නේ. තේරුණා නේද? ආමිෂයේ තුල හිටියට වහලේ හැදෙන්නේ නැහැ මේ අකුජන රති. වහලේ හැදෙන්නේ කොහොමද? සම්මා සතිය. ආමිෂයේ එක්කම ඔයගොල්ලෝ එකතු කරගන්න ඕනේ ජීවිතේට සතිපට්ඨානේ පුරුදු වීම. තේරුණා නේද? මෙන්න මේ විනාඩි 10 ගාන හරි මේක එකතු වුණොත් මේ අකුජන රතේ එන්න එන්න සම්පූර්ණ වෙනවා. හරියට මේ සම්මා සතිය ඇවිදිලා මේ රතේ වහලේ හැදුනොත් ඔයගොල්ලෝ නවතින්නේ නිවන කරා ගිහිල්ලා. තේරුණාද? දැන් මේ පණිවිඩය තමයි බුදුහාමුදුරුව මේ දෙන සූත්‍රයෙන් දෙන්නේ. කාටද දෙන්නේ? අර අප්සරාවන්ට බය වෙච්ච හාමුදුරුවන්ට. තේරුණා නේද? දැන් ඔයගොල්ලොත් හිතන්න ඕනේ අපිට මේ රටට ඇවිදilla ඔයගොල්ලෝ කල්පනා කරේ මේ බෞද්ධයොත් නැතුව අපි කොහොමද පින් දහම් කරන්නේ? දැන් වෙනකොට මොකද්ද තත්ති? දැන් ඒක හුඟාදුරට වෙනස් කරගෙන නේද? අද ලංකාවේ කරන පින්කම් වලින් නොකරන්නේ මොනවද මේ? අපිට වෙන්නේ ඔක්කොම කරනවා. තේරුණා නේද? දැන් එහෙමනම් ඒ தත්ත්වයක් ඔයගොල්ලෝ හදාගත්තා මේ සමූහයක් එක්ක එකට වැඩ කරලා මහන්සි වෙලා ඒ தත්ත්වයක් හදාගත්තා. දැන් මම කියන්නේ දැන් හදන්න ඕනේ වහලී. තේරුණා නේද? අර ටික නැතුව වහලී හදන්න බෑ. හැමදාම හැමදාම සපාරි යන්න එපා කියන එකයි මේ කියන්නේ. සපාරිත් යන්න වහලෙත් හදාගන්න. එතකොට මේ ටික සම්පූර්ණ වුණොත් අකුජන ප්‍රත්‍යය සම්පූර්ණ වෙනවා. මේකේ අවසානයේ සම්මාදිට්ඨිය කරා සම්මාදිට්ඨිය නැමැති ආශ්‍රය. ඔයගොල්ලෝ ඇදගෙන යනවා නිවන කරා. එතකොට මේ අදහස බුදුහාමුදුරුවෝ දුන්නේ අර හාමුදුරුවන්ට ගණන් ගන්න එපා. ඔය ලැබිච්ච අප්සරාව හිටියා කියලා ඔය දේවතාවට ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණා නේද? නන්දන උයන අතිවිච්ඡාවේ ඔතන ඉඳලා කරන්න තියෙන්නේ මොකද්ද? මනුස්ස ලෝකේ කරපු දිකමයි. මනුස්ස ලෝකේ ඉගැන්වුවා නේද බුදුහාමුදුරුවෝ? මේ අකුජන රතේ ගැන. දැන් ඒකම පාවිච්චි කරන්න ඔය දිව්‍ය ලෝකේ ඉඳලා. මේක තමයි දෙන උපදෙස. නැතුව මනුස්ස ලෝකෙට එන්න කියලා කියන කතාව නෙමෙයි. එතකොට අපිත් දැනගන්න ඕනේ අපි කොහේ හරි රටකින් රටට මාරු වුණත් එලක් අය දැන් තමන්ට ලැබුණ සහකාරය සහකාරී හොඳ නෑ කියලා මේ රතේ අහක් කරනවා. තේරුණා නේද? දැන් පළක් වෙලාට දැන් අපි දැන් දේවතාවණන් අතරමං උනේ යා බය උනේ මොකද මේ නන්දන උයන දැකලා. මේකනම් මහා මේ බුදුහාමුදුරුව පෙන්නන සංසාර විමුක්තියට යන්න පුළුවන් වෙන එක නෙවෙයි මම්මුලා වෙන තන දැකලා. දැන් අපි බැලුවම අපි මම්මුලා වෙන්නේ නන්දන උයනකට නෙවෙයි. ඇතන්නම් අප්සරාවෝ අර දේව දේවතාවට ඉන්න විශාල සංඛ්‍යාව. දැන් ඔයගොල්ලෝ මම්මුලා වෙලා වැටෙන්නේ එක මිනිස්සෙකුට එක ස්ත්‍රියකට. තේරුණානේ? නන්දන උයනක නෙමෙයි ඔයගොල්ලෝ අතරමං වෙන්නේ. ගෙදර තියෙන පොල් ගස් දෙකක තුනක පුවක් ගහකට. ලොහු උයනක් නැහැ. දැන් බැරි වෙලා හරි අපිට නන්දනුව ලැබුණොත් කොහොම අතරමං වෙයිද? තේරුණා නේද? දැන් එහෙම අතරමං වෙන්න එපා කියනවා. ලැබිච්ච දේ හානියක් නැහැ. තේරුණා නේද? ඒ පණිවිඩෙත් බුදුහාමුදුරුවෝ දෙනවා. ඔයගොල්ලන්ට ලැබිච්ච සම්පත් මේ ගමනට හානියක් නෙවෙයි. තේරුණා නේද? ලැබිලා තියෙන අඩු සම්පතත් මේකට හානියක් නෙවෙයි. මොකද හේතුව මේ අකුජන රතය හදන්නේ මනෝමය දෙයකින්. මනසින් හැදෙන්නේ. ඔයගොල්ලන්ට අප්සරාව ලැබුණත් මේක ගිය හැකි. ඒ වගේම පුස්ස විසාචය ලැබුණත් මේ රතේ කල්පනාවෙන් ගියොත් ගිය හැකි. තේරුණා නේද? මෙන්න මේ අදහස තමයි මේ අච්චරා කියන සූත්‍රයෙන් බුදුහාමුදුරුව ලබා දෙන්නේ. දැන් මම හිතන්නේ තව දෙයක් මෙතෙන්දී මතක් කරලා දෙන්න ඕනේ. දැන් අද උදේ මම මතක් කරා ඔයගොල්ලන්ට බුදුහාමුදුරුව සත්‍ය දකින්න සංසාර විමුක්තියට එකම එක මාර්ගයයි තියෙන්නේ කිව්වා. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ එකම එක මාර්ගය. මොකක්ද කියලා අද පැහැදිලි කරා උදේ වරුව. නැවත කෙටියෙන් බලමු. අපි අහලා තියෙනවා බුදුහාමුදුරුව පෙන්වන චතුරාර්ය සත්‍ය ලබා ගන්න යමේ කල යුතු එක දෙයයි තියෙන එක ආර්ය සත්‍යයෙන් හතරවෙනි ආර්ය සත්‍ය වන මාර්ග ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? ඒකම එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අද උදේ අපි පැහැදිලි කරලා දුන්නා සබ්බපාපස්සා කරණම් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා වෙන්න ඕනේ. සචිත්ත පරියෝධපණම් වෙන්න ඕනේ. දැන් මේ වගේ ඒකායන මාර්ගයක් තමයි මේ සංසාර විමුක්තියට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. දැන් මේ අකුජල රතේ කියන්නේත් ඔය සීල සමාධි ප්‍රඥාමයි. කොහෙද තියෙන්නේ කියලා ඔය රතේ කෑලි වලින් හොයන්න. අන්න එතකොට අද ඉගෙනගත් එක තේරෙයි. දැන් මේ අකුජල රතයක් තියෙනවා. මේ රතේ කොටස් ටිකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් ඔයගොල්ලන්ට මම කියනවා හොයාගන්න කියලා මේ අකුජන රතේ ඇතුලේ තියෙන සීල සමාධි ප්‍රඥාමයි. මේ අකුජන රතේ තියෙන්නේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනම්මයි. මේ අකුජන රතේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමමයි. කොහොමද අපි මේක උලුප්පල හොයාගන්නේ? බුදුහාමුදුරුවෝ ඒ දේම වෙනත් ක්‍රමයකට දේශනා කරපු එකයි මේ කරලා තියෙන්නේ. දැන් බලන්න ඕනේ අපි ඒ දේ කරලා තියෙන්නේ කොහොමද? දැන් මේකේ කියන මේ අකුජන රතේ ක්‍රෝධ දෙකන කර්මයේ කර්මඵලයේ ඇදහිීමේ නුවණ. ඒක නැති කෙනෙකුට මේ ශාසනය වැඩක් ගන්න බෑනේ. සීල සමාධි ප්‍රඥා වඩන්න බෑනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න නම් අර මූලික සුදුසුකම තියෙන්න ඕන. ඒක අපිට තියෙනවා. දැන් ඉස්සෙල්ලාම කියනවා මේ රතේ සීට් එක කුමක්ද? හිරි ඔත්තප්ප. මේ හිරි ඔත්තප්ප කියන එක ඔන්න මේ පින්වතුන්ට ඉගෙන ගන්න පුළුවන් ධර්මයක් වෙනවා දැන්. පවට ලැජ්ජාව හා පවට බය තියෙනවා නම් ඔයගොල්ලෝ ළඟ සීලය තියෙන්නේ ඕක මත. දැන් සීල ශික්ෂාව කියන එකට තව නමක් තමයි හිරි ඔත්තප්ප දෙක තිබීම. තේරුණා නේද? යමෙක්ගේ හිරි ඔත්තප්ප තියනවා නම් එතන යාගේ සීලයක් තියෙනවා. ඔයගොල්ලෝ පංචිල් රකින්නේ ඔයගොල්ලෝ ළඟ හිරි ඔත්තප්ප කියන එක තියෙන හින්දායි. එහෙනම් සීල ශික්ෂාව තමයි හිරි ඔත්තප්ප කියන්නේ. සමාන වචනයක්. තේරුණා නේද? ඊළඟට සතස්ස පරිවාරණ මේ වහ මේ රතේ වහලේ මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය කියන්නේ බුදුහාමුදුරන්ගේ ඔ සමාධි ශික්ෂාව. තේරුණා නේද? යෝනිසෝ මනසිකාරය. සමාධි ශික්ෂාව. එහෙමනම් මේ රටේ ඇදගෙන යන ආශ්‍රය කවුද? සම්මා දිට්ඨිය. මේ කියන්නේ මොකක්ද? ප්‍රඥා ශික්ෂාව. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල ශික්ෂාවට අයත් වෙන්නේ මොකද්ද? වාචා කම්මන්ත ආජීව සම්මා වෙන්නේ. එතකොට වාචා කම්මන්ත ආජීව රඳාපවතින්නේ වාචා ඔයගොල්ලන්ගේ වචන ඒ වගේම කම්මන්ත ආජීවවල මූලය තමයි හිරි ඔත්තප්ප දෙක. තේරුණා නේද? දැන් ධර්මානුකූලව ඔයගොල්ලන්ගේ වචනේ හොඳ වෙන්නත් නරක වෙන්නත් බලපාන්නේ මනසේ තියෙන පවට ලැජ්ජාවයි පවට බයයි. කම්මන්තේ හොඳ වෙන්නත් නරක වෙන්නත් බලපාන්නේ මනසේ තියෙන පවට ලැජ්ජාවයි පවට බයයි. ආජීවය හොඳ වෙන්න නරක වෙන්නත් බලපාන්නේ මනසේ තියෙන පවට ලැජ්ජාවයි බයයි. එහෙනම් හිරියොත්ප්ප කියන්නේ වාචා කම්මන්ත ආජීව තුන රකින්න මූලයයි. සම්මා වෙන මූලයයි. එහෙනම් සම්මා සතිය කියන්නේ වායාම සති සමාධි කියන අංග තුන සම්මා වෙන මූලයයි. තේරුණා නේද? ඒතර සමාධි ශික්ෂාවයි. දිට්ඨි සම්මාදිට්ඨි පුරේජවන් කියලා කියන්නේ ප්‍රඥා ශික්ෂාවේ තියෙන කොටස් දෙකයි. ඔයගොල්ලෝ අහලා තියෙන ආරෂ්ඨංග මාර්ගය. මොනවද? දිට්ඨි සංකප්ප. ඒකේ දිට්ඨිය සම්මා වුණොත් සංකප්ප සම්බා වෙනවා. තේරුණානේ? එහෙනම් නැවත මේ රතේ ගොනු කරලා තියෙන අකුජන රතේ කියන්නේ අමුතු රතයක් නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි. සීල සමාධි ප්‍රඥාමයි. දැන් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ අපි ළඟ නැති කෑලි ටික සකස ගන්න. දැන් මම ඔයගොල්ලන්ට පහසු වෙන්න කිව්වා ඔයගොල්ලෝ ළඟ තියෙනවා කෑලි දෙකක්. මේ අකුජන රතේ ඔයගොල්ලන්ට රෝද දෙක ලැබිලා තියෙනවා. සීට් එක තියෙනවා. හැබැයි වහලේ තියෙනවා කියලා කියන්න බෑ. වහලය හදන්න ඕනේ. වහලේ තිබුණොත් මේ රතේ ඇදිලා යන්නේ නිවන කරා. ඒකින්ද ඔයගොල්ලෝ වැඩියෙන් දැන් මහන්සි වෙන්න ඕනේ කුමකටද? මේ අකුජන රතේ තම තමන්ගේ අකුජන රතේ වහලේ හදන්න. ඒකට කරන්න ඕනේ කුමක්ද? සතිපට්ඨානයේ වඩන්න ඉගෙන ගන්න ඕන වෙන ක්‍රමයකින් මේ වහලේ හැදෙන්නේ. ඒකායන මාර්ගයේ මේ වහල හැදෙන්න සතිපට්ඨාන. තේරුණා නේද? දැන් මේ වැඩසටහනේ අද දවසේ මේ ධර්ම දේශනාව උදෙත් අපි පැහැදිලි කරා මේ ගැනම වෙන සූත්‍රාණුව හුඟා මේකමයි මේ වෙන සූත්‍රයකින් දැන් කිව්වේ. දැන් හෙට දවසේ මේ පින්වතුන් යොදාගෙන තියෙන්නේ ඔන්නේ වහලේ හදන ප්‍රායෝගික වැඩකට. තේරුණා නේද? දැන් වහලේ හදන බාස් කෙනෙක් ඕමාන් එකට ආවා කියලා හිතා ගන්න. දිව්‍ය ලෝකේ යන්න ඕනේ නැහැ. කැමති නම් වහලේ හදන්න උගන්වන්න. තේරුණානේ? ඔයගොල්ලන්ගේ කැමැත්ත විතරයි මේකට ඕන. තමන්ම හදා ගන්නත් ඕනේ. මට හදලා දෙන්න බෑ. මට පුළුවන් වෙන්නේ හදන හැටි කියන්න. දැන් ඒ වැඩසටහනක් තමයි හෙට දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං ආරාධනා කරනවා හැමෝම තම තමන්ගේ සපාරි රතේ විසි කරලා මේ වහලයක් තියෙන අකුජන රතේට ගොඩ වෙන්න කියලා. තේරුණා නේද? එහෙම ඒ වහලයක් තියෙන අකුජන රතේට ගොඩ වුණු දවසේ ඉඳලා ඔයගොල්ලෝ යන්නේ සම්මාදිට්ඨියෙන් ඇදගෙන යන්නේ නිවන කරා. ඒ හැකියාව වාසනාව හැමදිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ධර්ම දේශනාව අවසන් කරනවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ සම්බන්ධව මතක් කරන්න වෙනවා. අද දින සම්බුද්ධ පූජාවේ දායකත්වය දරලා තියෙන්නේ ප්‍රියන්ත මහතා සහ නිමල් කරුණාතිලක මහත්මයා. ඒ වගේම අද දින ධර්මදේශනාව සහ දන්සලේ දායකත්වය උසුලනු ලබන්නේ මහේස් අමරපුර මහතා ඇතුළු කල්යාණ මිතුරු මිත්‍රියන්. ඒ වගේම අරමුණු වශයෙන් තියෙනවා නිමල් මහතාගේ මීට අවුරුදු 21කට පෙර මිය පරලෝව ගිය පියාණන් වනකේ තෙපානිස් කරුණාතිලක මහතාට පින් අනුමෝදන් කරවීම ඒ වගේම මෑණියන් වන ආර් සැලි මහතාවට පින් අනුමෝදන් කිරීම තම පවුල්වල සිට මිය පරලෝව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම රෝහල්ගතව සිටින මාටින් වත්තේ ගෙදර පියාණන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කිරීම දැනට රෝහල්ගත වී ප්‍රතිකාර ලබන මල්ලිකා ලතා ප්‍රියන්තියන අයගේ මෑණියන් වන PG බේබි නෝනා මාතාවට ඉක්මන් සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම නිමල් මහත්මයාගේ දුව දරුවන් ඒ වගේම බිරිඳ නිදුක් බිරිඳට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒකම <clears throat> ඕමාන් රටේ පාලනය කරන සුල්තාන් කාබුල් රජතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා කිරීමට මේ පින්වතුන් හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා ඕමානයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පිරිසට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබීම ඒ වගේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා රත්න මහත්මයා ඇතුළු මහතාට අතුළු සේනාධීර පියාට සුවිනීතා දමයන්ති නෑ සුවිනීතා මෑණියන්ට දිවෙන්සා සේනාධීර හා පියා සේනාධීර පුතාට සහ සෙලින් කුසලදී නේද කුසලදී දුවට හා පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම පිරිකර පූජා සිදු කර තම ලෙඩ දුක් කරදර බාධක දුරු වේවායයි බලාපොරොත්තු වෙන කුසමලතා මහත්මියට අද දින අද දින මේ පින්කමට දායකත්වයෙන් දරලා තියෙනවා කුසමලතා මහත්මියත් ඉතින් මෙන්න මේ විශාල පින්වතුන්ගේ දායකත්වය ඇතුව තමයි අද දවසේ මේ සන්ධ්‍යා භාගයේ මේ ධර්ම දේශනාමය පින්කම ඒ වගේම බුද්ධ පූජාමය පින්කම ඒ වගේම ධර්ම දේශනාවෙන් පස්සේ සිදු කරන ඒ දන්සල ප්‍රවැත්වීම කියන මේ පින්කම් මාලාවම සිදු කරන්නේ. දැන් නැවත නැවත සිහිපත් කරන්න මේ පින්කම් මේ විදිහට සිදු කර ගැනීමට අතහිත දුන්නා වූ සෑම දෙනාටම අපි සෑම දෙනාටම බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. මුලින්ම මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියන හැඟීමෙන් යුක්තව ආකාසට්ටාච බුම්මට්ටා කියන ගාථාව කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරෝ ඒ වගේම මේ පරිලෝකීය අර නම් සඳහන් ඥාතීන් වෙන්න පුළුවන් මේ පින්වතුන් නමින් ජම්මාන්තරගතෝ සියලුම ඥාතීන් සිහිපත් කරගෙන ඒ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වීමෙන් පරලෝ ජීවිත වාසනාවන්ත කරගනීවා බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ සාන්තිය මත්පත් කරගනීවා කියන උදාර හැඟීමෙන් එක්තෝ ඉදම් මේ නාතිනං හෝතු කියන ගාථාව කියලා සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්න. අවසාන වශයෙන් මේ පින්කම් මේ විදිහට සිදු කර ගැනීමට අතහිත දුන්නා උපකාර කරා වූ සියලු මේ නිලධාරි මණ්ඩලය ඇතුළු සෑම දෙනාටම ඒ දායකත්වය බාර අරගෙන කටයුතු කරපු සෑම දෙනාටමත් අපි සෑම දෙනාටමත් මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී දීර්ඝායස වගේම බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණ සාන්තිය අත්පත් කර ගැනීමටත් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.